ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං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 තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරභවති මහා සංඝ රත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනාවේ පසු දිනදී දසදහසක් කලින් පැමිණි දෙවිබඹුන් අතරට දේශනා කොට වදාළ කෝටි ලක්ෂයක් දෙවිබඹුන් රහත් ඵලයේ පිහිටුවන ලද අසංකේයයක් පිරිස සෝවාන් ආදී යට මාර්ග ඵලයන් පිහිටුවන ලද පරාභව සූත්‍රාන්ත දේශනාවේ ගාථාවක් ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ මහා මංගල සූත්‍ර දේශනාවේදී දෙවියන් අතරත මිනිසයන් අතරත මහා මංගල ප්‍රශ්නය විසඳුණා. ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. ශරුවක්ඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරීමේ දොරටුත් අහන්නට ඕන නේද? කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසුදින ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහසක් වලින් පැමිණ ව්‍යක්ත ප්‍රතිබල දේව පුත්‍රයෙක් ලවා සරුවඥන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් කියවන්ට යෙදුණා. හරා භවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨු මාගම්ම කිං පරා භවතු මුඛං මේ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහෙන සුළු කුජලයා අපි දැනගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව විමසා දැනගැනීමටයි මේ පැමිණියේ. නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාව සමග කළ ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්ම සීල සරුවඥන් වහන්සේ විසින් දේශනා කළ ලද දේශනාවක්. මේවාට කියන අවිජහිත දේශනා කියලා. අවිජහිත කියන්නේ සීල බුදුරයන් වහන්සේලා එක ලෙස අත්නහැර දේශනා කරන දේශනාවක්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනයේ මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනයේ ආදී වූ සීල සරුවඥන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන් අතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අහනකොට අර සැකයක් සාංකාවක් නිමතියක් තිබුණු දෙවියන් අතරට මහ කලකිරීමකටද පත්වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයට නැසුවේ ඒ ධර්මයේ තුලින් සමාධිය උපදවාගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු ඒ පරාභව ධර්ම ටික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථා වශයෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කළේ අහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට වදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අප තවත් එකක් ඕනේ තවත් එකක් ඕනේ කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ පැවැත්වුවේ. මාත්‍රුකා කළ ගාථාව තේරුව මෙහෙමයි. සුවිජානෝ භවං හෝති. දියුණු වෙන කුජලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවිජානෝ පරාභවෝ පිරිහෙන කුජලයා ගැන සුවසේ දත හැකියි. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ ධර්මයට කැමැති තැනැත්තා දියුණුවටපත් වෙනවා. ධර්මයට දේශ කරන්න සමසල්ලි පිළිහෙනවා. මේකයි පළවෙනි ගාථාවේ කෙටි තේරුම. ලෝකයේ දූණු වෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. පිරිහෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්යන් අතර කතාවක් තියෙනවා. ලැබෙන ගා දෙපැත්තෙන් දැනගන්න පුළුවන්. දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. පෙති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වාගේ පුජ්‍යලයන් අසුරු කරනකොට ඒ පුජ්‍යලයාගේ ගති පැවතුම් තුළින් මේ තැනත්තා දුණු වෙනවා මේ තැනත්තා පිරිනනවා කියන එක නැනවතුන්ද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි ෘචි කරනවා නම් එවාගෙම ප්‍රතිපත්ති පිරීමෙහි ෘචි කරනවා නම් ඒ තැනත්තා ධම්මකාමෝ ධර්මයට කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිනනයේ උලාර පාමුජ්ජෝ මේ කිව්වේ ඊට අදාළ සූත්‍ර පාඨයක් නාතර නාථකර ධර්ම සූත්‍රය එනවා. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ පුලාර පාමුජ්ජෝ. ඒ කියන්නේ ධර්මකාමී පුජ්‍යලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රේමනාපයෙන් යෙදෙනවා. ඒ සමුදාහාරෝ කිව්වේ ඒකයි. ධර්මයේ ගැන කතා කරන්න, ධර්මයේ ගැන ශ්‍රවණය කරන්න, නිතරම ප්‍රේමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මයේ වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාරණය කරනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සීල රැකෙනවා, පිළිවෙත් කරනවා, දස කුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ කුජලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත් හොඳින් තේරුම් කරගන්නවා. ඒ තැනත්තා කවදාකවත් මෙලව පිරෙන්නේ නැති, පරලෝ පිරෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී කුජලයෙක් බව ඥානවන්තයන් තේරුම් කරගන්නවා. ඒ වගේම ධම්මදෙස්සී ධර්මයට ද්වේෂ කරනවා කියන්නේ කවදාකවත් බනහඬ කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න කතා කරන්න කැමති නැහැ. ඒ වගේ බණ පොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ දාම්පද පාඩම් කරන්නේ දාම්පද සජ්ජායනා කරන්නේ ඒවා ගැන සිතන්නේ මතන්නේ නැහැ ඒ වගේම ධර්මයේ හැසිරෙන්නේ කවදාකවත් ඉසරණිය ගැන පංචශීලය ගැන උසස් සීල අෂ්ටාංග සීල දස සීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ ඔහුගේ අදහස නිරතුරුවම පස්පව් දස කුසල් වැනි ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ තැනැත්තාගේ ඇවතුම් පැවතුම් තුලින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ කුජලයා මෙලවත් පිරිහෙනවා. පරලෝ අපාගාමීව පිරිහෙනවා. දෙලොවම පිරිහෙලා සංසාර කණුවක් බාටපත් වෙනවා. සසරින් ගොඩ නොයෙන සසර කණුවක් වගේ බාටපත් වෙනවා. කියන බව ඥානවන්තය නුවණින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවඥන් වහන්සේ මෙහෙම පහදා වදාළේ. ඊළඟට දීපුත්‍රය හැම ඉතිහේතං විජානාන පඨමෝසු පරාභවෝ ස්වාමීනි මේක පළවෙනි පිරිහීමේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා. ဒုတိ යං භගවා බ්‍රෝහි කිං පරාභවතු මුඛං ස්වාමීනි දෙවෙනි පිරිහීමේ දොරටුවත් අපට දේශනා කරනු මැනවි. ඒක දේශනා කළා ඊළඟ ගාථාව. අසන්තස්ස පියා හොන්ති සන්තේ නකුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පර භවතු මුඛං ඒ කියන්නේ අසත්පුරුෂයන් ඕට ප්‍රියමනාපයි සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි අසත්පුරුෂ ධර්මයේ ෘචි කරනවා මෙන්න මේක පිරිහීමේ දොරටුවක් ඒ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි අසත්පුරුෂ නමින් එතන හඳුන්වන්නේ නියත මිසතුරු ගන්නා ලද ශාස්ත්‍රවරු එවැගේම තවත් පස්පවදාස කුසල් කරන මෙලෝ පාල්ලෝ අදහන්නේ නැති කුසල් ලකුසල් නොකරන එවැගේම තුනුරුවන් අදහන්නේ නැති පස්පවදාස කුසල්ලාදී අකුසල පැත්තෙම හැසිරෙන අපායදරට ඇරගෙන ඉන්න එවැගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න එවැගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්නේ කළගුණ නොදන්න, මව්පියන් නොඳුනන, වැඩිහිටියන් අඳුනන්නේ නැති, ගරුකුත් ගරුකටවට්ටන්න ගරු නොකරන, සිල්ලුතුන්ද සිල්ලුතුන් ආශ්‍රය නොකරන, ඒ වාගේ ගති ප්‍රවතුන් ඇති පුද්ගලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ. එවැනි අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් එය ඔහුගේ පිරිහීමට හේතුවක් පිරිහීමේ දොරටුවක්. මහදන සිටු පුත්‍රයාට වාගේ. මහදන සිටු පුත්‍රයා තමන්ගේ දෙමෝපියන් සතු 87 කෝටියක ධන හිමිකාරී තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 87 කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇතු වීතේ මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා ඔහු මත්පැනට ගිජු වුණා. සූදුවට ගිජු වුණා. විකාලේ ඇදවිදීමට පුරුදු වුණා. නැතුම් ගැයුම් කෙලිසෙල්ලම් ආදියටම පුරුදු වුණා. අලස වුණා. පවිත්‍ර මිතුරන් ඇසුරු කරමින් කල් ගෙවුවා. අන්තිමේ සිදුවුනේ වතුරකට ලුණු දැම්මා වගේ ඒසා විශාල ධනස්කන්ධයෙන් පිරිහුණා. යටත්‍රිෂෙන් ඉදුම් හිටුම් පවා නැති වුණා. ඇඳිවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අසරණව අනාථව අවහරණක් නැතුව අගුවක් මුල මැදේ ගින් අපාගාමී වුණා. බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනය සුරක්ෂිත කරගත්තා නම් පවතින උතුරන්ගෙන් වෙන්වි මේ රටේ බර්ණස් නුවර අග්‍ර සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සලකා ධනය ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. අවසාන කාලේ හරි පස්තිම වාසයේ හරි මොහු ධනය ආරක්ෂා කරගත්තා නම් ඔහු මේ රටේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවම පිළිහිලා අපාගාමෝනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අජාසස් රජතුමා පිළිහුනේ අසත්පුරුෂ දෙව්දත්තරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප, මක්ඛමේ ගෝසාල, අජිත කේසකම්මල, කකුද කච්චායන, සංජය බෙල්ලත්ති පුත්‍ර, නිගාත්නාත පුත්‍ර ආදී වූ අබෞද්ධ මිසදුටු ශාස්ත්‍රවරුන් අදහු අය ඔක්කොමගේ නරකාදීට මේ වාගේ බැලුවාම අසත්පුරුෂ ආශ්‍රය පිරිහීමේ දුරුටුව එවැනි පුද්ගලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තැනත්තා පිරිහෙනවා එවැගේම බුදු පසේ බුදු මහරහත් කල්යාණ මිත්‍ර සත්පුරුෂෝත්තමයන් එවාගේම සිල්වත් ගුණවත් නනවත් උතුමන් එවැනි සත්පුරුෂයන් ප්‍රිය නොකරනවා නම් ඔහු පිළිහිමේ දොරටුවට පත් වෙලා සිටී. ඒ වගේම අසත් ධර්මයේ කියන්නේ නිලවට අවැඩ පිනිස, පරලොවට අවැඩ පිනිස, සුගතියට නිවනට බාධක වන දහම් පදහෙවත් එවැනි අනුශාසනාවන් ඍජු කරනවා නම් ඔහු පිළිහිමට පත් වෙනවා. මේ විදිහට ඒ ගාථාවෙන් අසත්පුරුෂයන් ඇසුරු කරන සත්පුරුෂයන් පිටු දකින අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම දැලමින් පිරීමට නිවනින් පිරීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට දීපුත්‍රයා අවස්වාමීනි දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අවබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි පිරීමේ දොරටුවක් අවසන් ලැබේවා. එලලාවේ ශරුවක්ඥන් වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දාශීලී සභාශීලී අනුත්ථාතාච යෝනරු අලසෝ කෝධ පඤ්ඤානෝ තම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් නිතර නිදන සුළු නම් කලත වේලාවට අවදෙන්න උදේ ඉර පාන කන්න ගෙටින්නේ වේලාසනින් රාත්‍රී නිදා ගන්නවා නින්දටම කාලය ගෙවනවා ඒක නිද්දාශීලී බව පිරිහීමේ දොරටුවක් සමාශීලී යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිස් මැද්දට ගින් අල්ලාප සල්ලාප කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සභාශීලීකම පිළිහිමේ දොරටුවක්. එවාගෙම අනුත්ථාතාච කිසිම වීරිය තේජසක් නැහැ. Tamanට අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහයව කටයුතු කිරීම පිළිහිමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න පිපාස එවාගෙම අලුයම සංධ්‍යාව ආදි මොන මොන හරි හේතු හිත හිතා දිවසින් බලන්නාක් මෙන් අම්මලිකමින් දිවස් බලමින් අලසම කාලය ගෙවනවා නම් ධනයෙන් යසසින් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතින් ඥාතියෙන්ගෙන් අමුදරුවන්ගෙන් ජීවිතෙන් පවා පරිහානියටපත් වේවා අලසකම පිරීමේ දොරටුවක් කෝධපඤ්ඤානෝ කෝධපඤ්ඤානෝගේ නිතර කිපෙන සුළුයි කොයි වෙලාවෙකවත් හිතේ මුරුදු බවක් නැහැ. මෛත්‍රියක් නැහැ හැම වෙලාවෙම හැම දිනා වෙතම කිපෙනසුළු පැවැත්මෙන් ක්‍රෝධ බහුලව වාසය කිරීම පිරිහීමේ දොරටුවක්. එතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිදනසුළු බව පිරිහීමේ දොරටුවක්. වාගේම සභාශීලී කියන්නේ නිතර පිරිස් මැද්දේ අල්ලාප සල්ලාප කතා කරමින් කල් ගෙවීම පිරිහීමේ දොරටුවක්. වීරියක් නැතුව, වීරිය තේජසක් නැතුව කටයුතු මේ වලින් පිරිහීම. එවාගෙම අලස බව පිරිහීම. එසේම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් පිරිහීමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීනි හතරවෙනි පිරිහීමේ දොරටුවත් අවසර ලැබේවා. ඒ සඳහා සරුවඥන් වහන්සේ දේශනා කළා යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නභරති තම් පරා භවතු මුඛං යම් කිසි දරුවේ තමන් වත් පොහසත්කම් ඇතුව සැපින් ජීවත් වෙමි තමන්ගේ වය වෘද්ධ මව්පිය දෙදෙනාට නොසලකා හරිනවා නම් පිටුපානවා නම් ඒ තැනැත්තාට අනිවාර්යෙන් පිරිහීම සිද්ධ වෙනවා මව්පියන්ගේ හදපත්ලේ තියෙන දරුවන් ගැන පුදුම නිසිත කරුණාවක් මෛත්‍රියක්. ඒසා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බාටපත් උනේ මව්පියන්ගේ ඒ කරුණා මෛත්‍රී ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි. ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටුවැපෑවහා සමාන සිද්ධියක් මව්පියන් නොසලකා හැරීම. අපේ පැරණෝ කියන්නේ gedara budun මව්පිය දෙන්න කියලා. ඒ මොකද දෙමව්පියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයට සැලසුනේ. ඒ බව නොදන්නා වගේ දෙමව්පියන්ද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමව්පියන්ගේ වැඩ රාජකාරී නොකර හරිනවා නම් දෙමව්පියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමෝපියන් සතු දේවල් නැතිනාශි කරනවා නම් විනාශ කරනවා නම් දෙමෝපියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් පිරිහීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහනු හේතිය ධනවත් බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයාට හිටියා පුතුම හතර දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්න අතරේ දෙමළ දරුවෝ කියා හිටිය අනේ තාත්තේ අපට ඔය තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තට පරිහරණය කරන්න අපහසු ඉන්නේ අපි බලා ගන්නන් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවා හතර දෙනාට තමා සතු 4 ලක්ෂයක් ධනෙ හතරට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මොකුත් නැහැ. පුතාගේ බිරිඳ කියනවා, "හා ලොකු පුතාට වැඩිින් දුන්නද?" අනේ පියාණන්ට ලැජ්ජා හිතෙලා ඊළඟ කෙනා ළඟට ගියා. කොහොම හතර දෙනා ළඟට ගියාම ඒ ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ හිතට වේදන ඇති කෙරෙව්වා. අන්තිමේදී බ්‍රාහ්මණයා මගට බැස්සා. සිඟමණෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා සෑම දිනාට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. ගේලා මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. එළනාලේ සරුවක් යන වහන්සේ මහත් කරුණාවෙන් ගාථා හතරක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක කියන්න දරුවන් ඉන්න සභාවකදී ඒ කාලේ දෙමව්පියන් නොසලකනවා නම් දරුවෝ රජුන්ගෙන් දඩුවම් ගිනින්ද වෙනවා ඒ කියන්නේ දඩ ගහනවා ඒ විදිහේ මේ අනතුරු ඇති දෙයක් තමයි දෙමාන්ත නොසලකයි හැරීම ඉතින් ඒ බව බුදුරජාන් වහන්සේ දන්නා නිසා අර දරුවන් ඉන්න සමාගමකදී සංගමයකදී සභාවකදී මේ කියන්න කිව්වා ඒ වෙලාවේ මේ දරුවන් බයටපත් වුණා. බයටපත් වෙලා ඊගාසා ඇහිලා ගිහිල්ලා බදාගෙන තාත්තා බදාගෙන ගෙදර කරන ගිහින් උපස්ථාන කරන්න පටන් ගත්තා. මේ වාගේ ප්‍රවෘත්ති බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දෙම ඒ දරුවන් නොසලකා හැරියානම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමේ සසරදී ලැබෙන දෙමාපියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවාගෙම සාහසික දෙමව්පියන් තමයි එයට ලැබෙන්නේ. දෙමව්පියන් නොසලකා හරියනම් පරලෝදි ලැබෙන දෙමව්පියෝ බොහෝම අකෘතඥර මහා ප්‍රතාප රජු වගේ තමයි. මහා ප්‍රතාප රජු බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා පෙතිපිට ගෑවන් යන්තමට ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් දීන්නේ මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ විදිහට එකක් විඳින්නේ අන්නේ වාගේ දුර්දාන්ත පුජ්‍යලයන්ගේ ආශ්‍රයයට වැටෙන සිද්ධ වෙනවා දෙමෝපියන් නොසලකා හැරීමේ. අනික් කාරණයේ මෙලෝ වශයෙන් ඔහු තමාම තමාට ශාප කරගන්නේ වේදවා. තමාටම ඒ අනතුරු විඳින්න සිදු වෙනවා මේ ජීවිතේ. සසරදී ඉතින් අපාගාමීලා බොහෝ විඳින්න සිදු වෙනවා. නිසා gedara බුදුන්ද නොසලකුවා වාගේ තමයි දෙමෝපියන් නොසලකා හැරීම. ඒ පිළිහිමේ දොරටුවක්. ඊළඟට මේ දී පුත්‍රයා සඳහන් කළා ස්වාමීන් වහන්සේ අපට හතරේනේ පිරිහීමේ දොරටුව අවබෝධ වුණා. ස්වාමිනේ පස්වෙනි පිරිහීමේ දොරටුවත් අවසර ලැබේවා. ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් කෙලස් බහා තබූ වර්ථයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට එවාගෙම කෙලෙස් සමනය කරමින් සිටින පැවිදි උතුමන් වහන්සේලාට එවාගෙම දුගී මඟේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක්. ඒ ඇත්ත දෙලෙවෙම පිරිහීමටපත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ නමින් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. කෙලෙස් බහා තැබූ අර්ථයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියලා සඳහන් වෙන්නේ කෙලෙස් බහා තැබුවා. සියලු කෙලෙස් නැසුවා. එවැනි නික්ලේශ උතුමන්මයි මෙතන බ්‍රාහ්මණ කියන්නේ. ඒ වගේම සමණං කියන වචනේ කොටස් දෙකම ගැලෙනවා. සමණං කියන්නේ නික්ලේශේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවය සඳහා නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් කරන උතුමන් සමණ කියන වචنين ප්‍රකාශ වෙනවා. ඒ වගේම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන්. දුකියන් වාගේම අසරණයක්. එවැනි කෙනෙකු සම්මුඛ වෙලාවේ ඒ ඇයට තමාගේ ඇත්නම් යමක් දෙන්න තියෙද්දි දෙන්න නැtei කියලා කියනවා නම් හරි. අහවල් දෙය දෙන්නම් කියලා නොදී ඉන්නවා නම් හරි. ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක තමන්ගේ දෙලොවම පිරිහීමට හේතු වෙන පරාභව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් පැවතීමෙන් වැළකී යුතුයි කියලා. එමක් නිසාද ඒක තමන් රවත්හා ගැනීමක්. සිල්ලුතුන් රැවටිය යුතු අය නෙමෙයි සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත් සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් ඔහු නොපිළගන්නෙක් බාටපත් වෙනවා. එපමණක් නෙමෙයි සසරදී සිල්වත් ගුණවත් අසුරක් කල්ප ගණනාවකින්වත් නොලැබෙන්නේ ඒක හේතුවක් වෙනවා. මේක නිසා සිල්ලුතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුමන් රැවටීමෙන් වැළකී යුතු වෙනවා. එවාගෙම අසරණ අනාථයන් පවා නරමතා ඒ ඇයට දෙන්න පුළුවන් තියනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම් ඥානවන්තකම. ඊළඟට මේ දියපුත්‍රයස්වා ස්වාමීනි දැන් අපට පස්වෙනි පරාභව හේතුවක් තේරුණා. ස්වාමීනි හයවෙනි පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා. පහෝත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජලෝ ඒකෝ භුඤ්ජති සාධෝනි තං පරාභවතු මුඛං ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට පහෝත විත්තෝ කියන බොහෝම ධන සම්පත් තියෙනවා ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා මේ විදිහට ධන ධාන්‍ය සංවේදී මුතුමැණික් ආදී සාර ධනය මේවා තියෙනවා ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් හැම සම්පත්තියක් තියෙනවා. නමුත් තමාගේ ජීවිතය සඳහා රස මියුරු භෝජන සම්පාදනය කරගෙන gedara බිනදටවත් නොදී හැංගින අනුභව කරනවා. දුව දරුවන්ට නෑ, බිනදට නෑ, එවාගෙම සේවක සේවිකාවන් ඉතිමිතුරන් දෙන්නෙත් නෑ, පෙන්වන්නෙත් නෑ, කියන්නෙත් නෑ. ඒ වාගේ රස මියුරු භෝජන Taman තනියෙන් පරිභෝග කරනවා නම් ධනවත් පුද්ගලයෙක් ඒ කොහොගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මේදී සඳහන් වෙන්නේ සැබවින්ම ධන ධාන්‍ය අශේෂිරු සැප සම්ප්‍රාප්තියන කෙනෙක් ਸਰව සාධාරණ හැමදෙනාට සැලකිය යුතු බවයි. එසේ නොසලකනවා නම් ඔහුගේ පිරිහීමට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බාටපත් වෙනවා. ඔහු මසුරු මලෙන් ගැහුණු ගැවසුණු අර මත්කලේ කෝෂයේ සිටුවරයා වගේ ඉල්ලීස සිටුවරයා වගේ අනුන්ට අප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. සමහර විට අපාගාමී වෙනවා. පෙර ජාතියේක මහා දල සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ ජී ඉදිරියෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහිලා කිව්වා ගෙදර සිටු දේවියට මේ හාමුදුරන් වහන්සේට මොනවා හරි දෙන්න කියලා. ඒ සිටු දේවිය කවදා පරිත්‍යාග සීලී. නමුත් මේ සිටුවරයාගෙන් කවදාකවත් අවසර ලැබෙන්නේ නැහැ සිඟන්නේකටවත් යමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දෙවිය මොකද කෙලේ? පසේ බුදුරජාන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවලා වඩා හිඳවලා දානි හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වෙලාවක් ගත වෙනවනේ. එසේ සකස් කළා පාත්‍රයේ පිරෙන දානේ පූජා කළ වැඳලා පසේ බුදුරජාන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දි මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ පාත්‍රයට එබිලා බැලුවා. බැලුවා බොහෝම ප්‍රණීත දානයක්. හිත නරක් වුණා අනේ මොකදද මේ නිකං කාලා ජීවත් වෙන නැත්නම් මෙච්චර ප්‍රණීතව දෙන්නේ. අපේ ගෙදර වැඩ කරන්නෙකුට මේක දුන්නා නම් අපට වැඩියෙන් වැඩ කරලා දෙනවනේ කියන හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්මභාව හතක් දිවි ලෝක උපන් අල්පේශාක්‍යව. නැවත ආත්මභාව හතක් මන ලෝකන්නා මහ සිටු සම්පත් ඇතුව. කවදාකවත් කුස පිරෙන්න කෑමක් ගන්නෑ. ප්‍රණීත කෑමක් ගන්නෑ. ඒ වගේම ඇඳ ඇඟට වටින ඇඳුමක් හඳින්නේ නැහැ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ නැහැ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම හැමදාම මසුරු මලෙන් ගැවසීගෙන හිටියා කවදාකවත් කිසි කෙනෙකුට සත පහක දෙයක් දෙන්නේ නැහැ. අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරිලා ගිහින් රෝරුවකින් නරකේ උපන්නා. තවරෝදාරකේ. ඉතින් මේ ධන සම්භාර සියල්ලම කුසල් මහ රජුගේ රජා ආශ්‍රයයට ගන්න සිද්ධ වුණා. මේ ප්‍රවෘත්ති රජුගේ බුදුරජාන් වහන්සේට කිව්වාම බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න එතනත්තාගේ හිතේ තිබිච්ච අර අප්‍රසාදය නිසා සිදුවුණු විපාකයක් කියලා. එතකොට එතන සඳහන් උනේ අර සිල්ලුතුන්ද ගුණවතුන්ද නොසලකීමේ පාපයයි. නොසලකීමේ පාපය නිසා අන්තිමේදී මේසා විශාල සම්පත් ඇතුව හිටියත් දුගී දුප්පතේ කැටිර ජීවත් වෙන අපාගාමී වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් උතුමන් නොසලකීමත් විපාක හේතුවක් වෙනවා. ඒ වගේම අර තමා සතු ධන ධාන්‍ය වස්තු සම්භාර තියෙද්දී එකලාව අනුභව කිරීමත් තමාට අහිතකර පිණිස පවතිනවා. හැබැයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණා නම් ඔහු යහමඟට හැරෙන්න පුළුවන්. බුද්ධ කාලයේ මච්චරේ කෝසේ සිටුවරයා වගේ. මච්චරේ කෝසේ සිටුවරයාත් මේ වගේම මසුරු මල ඇති කෙනෙක්. කවදාකවත් රසට කෑමක් ගන්න හොඳට අඳින්නේ නැහැ. හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ, හොඳ කුඩයක්, හොඳ පාවහනක් පාවිච්චි කරන්නේ, ගෙදර කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ නැහැ. එක දවසක් රාජසේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරලා කැවුම් කනවා දැක්කා. මේ මිනිසයාට තද ආශාවක් ආවා කැවුම් කන්න. ඒ මිනිසයා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාකාර නොකිය. සිටු දෙවියා මොකද මොකද අසනීපද? අහන්නේ කතා නැහැ. ආය නැවත නැවත අහනකොට කිව්වා ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නැහනේ කියලා. ඉතින් කිව්වා මොනවද? මට කැවුම් කණ්ඩායසයි. ඉතින් අපි මං නම් මේ මුළු ගමටම හදන්න දෙකවෝ. මොකටද ගමට හදන්නේ? එහෙනම් ගෙදර නැත්තන්ද? ඒත් එපා. එහෙනම් අපි දෙන්නට ඔබට මොකටද මට නෙවෝන. ඉතින් ඒට අවශ්‍ය දේවල් අරගෙන මේ සිටු දේවිය අර සිටුවරයත් එක ගියා මතු මහන්තලාවට. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳ විහිදෙනවානේ. අනිත් හැර නොදැනින්න. ඉතින් මතුමහන්තලාවට ගිහිල්ලා කැවුන්තේ කොයන වෙලාවේ අපේ බුදුරජාන් වහන්සේගේ බුදු යසින් දැකලා මුගලන් මහරහතන් වහන්සේ නියම කළා මේ මච්චරේ කෝර්තේ සිටුවරයා দমনය කරලා එන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ රජයාද සීනඳුරු කව ළඟ සහස්සක් මං කරමින් පෙනී හිටියා. එතකොට මේ මිනිස්යාට බලවත්ම තරහක් ආවා. මෙතෙන් දත්තාන් මේ පැවිද්දෙක් කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කෙරේ? දුන් දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණා ගිනි දාල්වයි කියලා. කිව්වා මේ වික්ෂේ හාමුදුරන් වහන්සේට කුඩාම කුඩා කැවමක් හදලා යවමු කියලා. ඉතින් කුඩා කැවුම් හදන්න යනකොට ඒක ලොකුම ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ තියෙන එකක් දෙමු කියලා දැන් වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බෑ. ඊට පස්සේ මොකද කෙරේ? අර මච්චලේකෝසිය සිටුවරයාට බලවත්ම හිතේ වේදනාවක් ආ මෙතෙන්දත් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා කියලා ඔක්කොම දෙමු කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිටුවරයේ මට නෙමෙයි. මේ අවශ්‍ය අපේ බුදුරජාන් වහන්සේගේ සංඝයාට එලෙස ඔබ සූදානම් වෙන්නේ ජේතවනාරාමයට යන්න. දැන් මේ ඉන්නේ රජගහනුවර ජේතවනාරාමයේ දුම් 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිදුලට ජේතවනාරාමයේ ළඟ වෙයි කිව්වා. ඇත්තටම මිදුලට බැස්සා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින් මේ පැවුම් බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝයාට පූජා කළා. ඊළඟට එනේන හැමෝටම බෙදා දුන්නා. ගන්න ගන්න එක පිළිරෙනවා. අන්තිමේදී ඒ දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවර වෙන්නේ නැහනේ. එහෙනම් මුණින් අතට හරවන්න කිව්වා. අන්තිමේ එක මුණින් අතට හැරෙව්වාම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දේවිය දෙන්නම සෝවාන් ඵලයටදපත් වුණා. මේ සිදුවීම අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වෙලාවේ ඔහු අර බොහෝ සම්පත් ඇති විඳගෙන තනියම රසනියුරු භෝජන වන්දන්න හැදුව නමුත් සසර පිනක් තිබුණා. නමුත් හැමෝටම ඔයාගේ පිනක් ලැබෙනවා කියන්නේ බෑනේ. එනිසා රසනියුරු භෝජන එකලාපාදී පාවිච්චි කිරීම පිරිහීමේ දොරටුවක් අනුන්ගේ විශ්වාසයේ කැඩෙන අනුන් පිළිකුල් කරන සිද්ධියක්. නිසා සංග්‍රහශීලී වීම හැමදාම දියුණුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍රගේ ආශාසිතිය ස්වාමීනි හයවෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. හත්වෙනි පිරිහීමේ දොරටුවක් අපට අවශ්‍ය ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළා ජාති තද්දෝ ධන තද්දෝ ගොත්ත තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතු මුකං යම් කිසි කෙනෙක් ඉන්නවා තමන්ගේ ජාති නිසා මත් වෙනවා තමන්ගේ ධනය නිසා මත් වෙනවා තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා. එසේ මත් වෙලා තමන්ගේ ඥාතීන් හෙලා දකිනවා. පහත් කොට සැලකනවා. නොසලකා හරිනවා. අගෞරව කරනවා. එනම් ඔහු දෙලොවින්ම පිරියෙන කුජලෙක් බවට පත් වෙනවා කියන එකේ ගාථාවේ තේරුම. ඒතකොට එතින්දි සඳහන් උනේ ජාතිය. තමන්ගේ ජාතිය නිසා ජාති සිංහල ජාතිය කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාතිය කියලා හිතෙනමත් වෙන්න අවශ්‍ය නැහැ. එක එක ಜಾති නාම ගම් කියමින් මත් වෙන්න අවශ්‍ය නැහැ. අර බුරුම රටේ ඉන්න පරෝණිම වංශක්කාරෝ යැත්තන්ද කියනවා මෝන් ජාතිකයෝ කියලා. කවුරු හරි කියම් අපි මෝන් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම හිතට අරගෙන. ඒ වාගේ තමන්ගේ ජාතිය මේ හිතට අරගෙන ඒ මත් වුණොත් එම ඒක පිරිහීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය ධනය කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ ධනෙ පිරියනවා. ඒ නිසා ධනෙ නිසා මත් වුණොත් එන ඔහු නිර්දනේක් වෙනවා, ඔහු පිරිහීමටපත් වෙනවා. අනික ගෝත්‍රය, තමන්ගේ වංශය, තමන්ගේ වංශයේ පෙළපත මුල් කොටගෙන මත් වුණොත් එනක පිරිහීමට හේතු වෙනවා. ඔය මොනම කාර්යයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස පියපස ඥාතීන් හෙලා දකිනවා නම් ඒගොල්ලොන පිටු පානවා නම් ඒගොල්ලොන අගෞරව කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයේ මැනවින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන්, වංශයෙන්, ජාතියෙන් මත් නොවේ සිටීම අවශ්‍යයි කියන එක පහදා දෙමින් ඒ හත්වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දීපුත්‍ර ඇසුවා ස්වාමී දැන් අපට හත්වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීනි අපට අටවෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක් යන් වහන්සේ මෙහෙම දේශනා කළා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං ලද්ධං විනාශේති කම්පරා භවතු මුඛං යම් කිසි පුජ්‍යලේ ස්ත්‍රී ධූර්ත වේනවා ඒ කියන්නේ පරදාර සේවනයේ ලොල් වේනවා වෛචා සේවනයේ ලොල් වේනවා සුරා දුත්තෝ සුරාපානයේ ලොල් වේනවා අක්ක දුත්තෝ සූදුවට ලොල් වේනවා මේ කියන පිරිහීමේ දොරටු තුනතම තුනෙන් එකකටාරෙන් ලොල්ුණා නම් ලබ්ධං ලබ්ධං විනාශේති ලැබුණු ලැබුණු සෑම සම්පත්තියක් විනාශයට යනවා පිරිහෙනවා මේක පිරිහීමේ දොරටුවක් එතකොට මේදී සඳහන් වුනේ ස්ත්‍රී ධූර්ත භාවයේ කායික සෝයෙන් කියන්නේ නිරෝගී සෝයෙන්ද පිරිහෙනවා ස්ත්‍රී දෝෂක කර්මයේ යෙදෙන පුජ්‍යලයා කාස ශ්වාස ආදී භයානක රෝගයන්ටපත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ටපත් වෙලා විනාශයටපත් වෙනවා. ඒ වගේම සුරා දුක්තු සුරාපානය නිසා තමන්ගේ පින් කරලා පින් කරලා ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙනහැල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනවා, කියන්නේ වකුගඩු දිය වෙනවා, නොඑක් නේක රෝගාබාධයන්ටපත් වෙනවා. ඒ වගේම තවත් අස්පනා අපිට ධනෙ පිරිනව. ඒ වගේම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිඳා පහස යන ලක් වෙනවා. නුවණ පිරිනව, මෙලවෙන් පිරිනව, පරිලෙන් පිරිනව. අනික සූදු ක්‍රීඩාව. සූදියට අබ්බැහි වීම නිසා අනිවාර්යෙන් අර වතුරට දාපු ලුණු වාගේ තමාසන්තක දේවල් කියන්න විලාස වෙනවා. සූදු ක්‍රීඩාව කරන්න Taman ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. Taman පෙරදුනොත් ධනෙ යනුව ශෝකාන්විත වෙනවා. ඒ වගේම අස්පනා හිතම ධනෙ හානි වෙනවා. හිතමිතුරන්ගෙන් දෝෂාරෝපණයන්ද ලක් වෙනවා. හිතමිතුරන් කොන් කරනවා. ඒ වගේම ආවා විවාහ කටයුතු වලදී ඔහු කොන් වෙනවා ඔහු කිසි කෙනෙකු ආවාහ විවාහ කටයුතු සඳහා සහභාගී කරවා ගන්න එවැනි සුරා මේ සූදුවට බැහැ වුණු කෙනෙකුට අමුදොරම් පෝෂණය කරන්න ශක්තිය නැහැ කියේ. මේවා ව්‍යාධිනව රසගත වූ මූණ පාණ්ඩ සිදි වෙන නිසා දෙලොවම පිළිහෙනවා. ලද්දන් ලද්දන් විනාශේති. ඒ කියන කාරණා හේතුකට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු ලැබුණු සියල්ලම විනාශ භාවයටපත් වෙනවා. අර පෙර જાතියක මහා ධනවත් සිටුරු හතර දෙනෙක්. ඒවට කරන්න දෙයක් නෑ වස්තු සම්භාරයේට. එක්කෙනෙක්වත් හොඳට කාලා බිලා සන්තෝෂෙන් ඉඳිනු. එක්කෙනෙක් කිව්වා අපි තෙලිසෙල්ලම් වලට මේක වියදම් කරමු. එක්කෙනෙක්ව ඊට වඩා හොඳයිනේ. මුදල් වලින් කරන්න බැරි වැඩක් නෑනේ. අපි පරදාර සේවනයට යෙදෙමු. අන්තිමේ ඒ පාපක්‍රියාව කළා මිච්ඡර සිටු සම්පත් පිරිහිලා පිරිහිලා ගියලා ලෝකමු නරකේ උපන්නා. ලෝකමු නරක කියන්නේ මහා භයානක ලෝභයේ. ලෝභයේ කියන නරකාදිය. ඒක ඉහළින් පහළ කෙළවරට යන්න යනවලු අවුරුදු 30000ක්. පහළින් ඉඳලා උඩට එන්න අවුරුදු 30000ක් යනවා. කොහොම අවුරුදු 60000කින් පස්සේ මේ හතර දෙනා මූණට මූණ සම්මුඛ වුණා. ඒ වෙලාවේ හතර දෙනාම තමන්ගේ දුක් ගැන විල කියන්න හදනකොට අකුරු එක එකයි කියුනේ. දූසනෝසෝ කියලා. ඕකත් අහලා කුසල් රජුලෝ බාරෙලා යාගයක් කරන්නක් ගියානේ. පස්සේ බුදුරජාන් වහන්සේ අන්තන් ඒ යාගයෙන් අතමුදවලා හොට බණ කියලා ඉක්මවලා දුන්නා. ඉතින් මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී ධූර්තකම මහා භයානක පාපයක්. එයක්ව කවද ගොඩ එනවද? එවාගේම සුරා ධූර්තකම ඒකත් වඩා භයානකයි. නරකාදී තිසං අපාය අනන්ත දුක් විඳලා යම් කලක මනුලොවට ආවනම් උපනම් පන්තන මන්ද බුද්ධික වෙනවා උමතු වෙනවා. තවත් අන්ධ ගොළු බීරිය ආදී අභවිතාවයන්ටපත් වෙනවා. එකවරක් නේ අනන්ත වාරව. ඒ වගේම සූදුවත් ඒ තරම් අන්තරාදායකයි. මේ ශායෙන් වැළකීම යුතුයි කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාලා. ඊළඟට මේ දීපුත්‍රයස්වා ස්වාමීනි දැන් අපට අටවෙනි පිරිහීමේ දොරටුවක් අවබෝධ වුණා. ස්වාමීන් වහන්සේ පිරිහීමේ දොරටුව අපට අවසර ලැබේවා. ඒකට සරුවක්ඥන් වහන්සේ මෙහිම දේශනා කළා. සේහි ධාරේහි සන්තුට්ඨෝ වේශ්‍යාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතු මුකං යම්කිසි විවාහපත් වූ මිනිසෙක් තමන්ගේ ස්වකීය භාර්යාව හැර කරදාර සේවනයේට හරි වෛශා සේවනයට යනවා නම් ඔහු ඒකාන්තයෙන් පරිහානියටපත් වෙනවා පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වාගේම নানা ප්‍රකාර රෝගාබාධයන්ටපත් වෙනවා අපකීර්තියටපත් වෙනවා රජදරුවන්ගෙන් දඬුවම් පවාමින් ඉන්න වෙනවා චත්තාරේ ථානානි නරෝ පමත්තෝ ආපජ්ජති පරදා රූප සේවි ඔය වගේ ගාථාවෙන් සඳහන් වෙනවා ඒ පරදාන කර්මයේ කරන එක නම් මහා භයානක විපාක හතරකට මුණ පාන්න වෙනවා අපුඤ්ඤ ලාභෝ නනිකාම සෙය්‍යං නින්දන් තතියන් නිර්යං චතුත්තං. මහා පාපයක් අත්කරගත්ත වෙනවා. එවාගෙම නින්දාටපත් වෙනවා. කැමැතිසේ නිඳා ගැනීමේ සැපේ නැති වෙනවා. කෙලවර අපාගාමින නරකාදී. මේ වාගේ දුක්ඛ ජීවිතයන්ටපත් වෙන්න හේතු වෙන බව සරුවක්යන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා එවැනි පාපය පිරිහීමේ හේතුවක් දැරින් එන් වැළකී යුතු කියන එක නම වෙනි පරාභව ධර්මයේ හැටියට පාදා දුන්නා. ඊළඟට දේශනා කළ දහමිනි කාණේ ඒ දිය පුත්‍රය අශ්වා ස්වාමීන් අපට නවවෙනි පිරිහීමේ දොරටු ආબોධ වුණා. දහවෙනි පිරිහීමේ දොරටු අවශ්‍ය ලැබේවා. ඒ වෙලාව දේශනා කළ අතීත යොබ්බුනෝ පෝසෝ ආනේති තිම්බරුත් තනින් තස්සා ඉස්සා නසුපති තම්පරා භවතු මුකං තරුණමේ ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂයෙක් තරුණ වියේ ඉන්න ඒ කියන්නේ පිඹිලි පාලගානේ පියවරු ඇති බොහොම තරුණ වියේ සිටින කුල කාන්තාවක් දරියක් සරණ පාවා ගත්තොත් ඇය තරුණ පුරුෂයෙක් කතයි කියලා බලවත් මේ ඊර්ෂ්‍යාවෙන් පෑදාවල් නිදා නොගෙන මහලු පුජ්‍යලයා පැවෙනවා එතකොට සිද්ධ වෙන්නේ ඌට නිින්දේ නිදේශ නිදේශ පෙරෙන්නේ නැති වෙනවා. තමන්ගේ භාර්යාව ගැනත් පිළිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. ඒ වගේම භාර්යාව ඒ ඒ පුජ්‍යලයා කෙරෙහි අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පෞල් ජීවිතයේ අවුල් බාටපත් වෙලා කඩ වෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලෙම පිළිහිමටපත් වෙනවා. කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුත්තක් කරගන්නනොට සමාන වයසක අය එක්ක එවාගෙම සමාන ಜಾති සමාන කුල ගෝත්‍ර එවාගෙම සමාන අදහස් ඇති අය එක්ක එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වුණාට වඩා මහා වදයක් වෙන්නද පුළුවන් නිසා සරුවක් යන වහන්සේ ඒක පහදා දුන්න සමාන වයස ඇති අය පමණක් ආවා විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. දාර ජූජක බ්‍රාහ්මණයාට සිද්ධ වුණේත් ඒකනේ. අන්තිමේදී ඔහු මහත් ව්‍යසනයටපත් වුණානේ මේ තරුණ කාන්තාවක් ලැබීම නිසා ඒ නිසා සෑම මේ පුජ්‍යලයක විසින් මේ ගැන සලකා බැලිය යුතුයි කියන එක මේ 10 වෙනි පරිහානිකර ධර්මයේ හැටියට පහදා දුන්නා. ඊළඟට මේ ජීව පුත්‍රයා ශිව ස්වාමීන් දැන් අපට 10 වෙනි පිරිහීමේ දොරටුවක් පැහැදිලි. ස්වාමීන් 11 වෙනි පිරිහීමේ දොරටුව අවසන් ලැබේවා. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපි තාදිසං ඉස්සරයස්මින් තාපේති තම්පරා භවතු මුකං මේ ගාථාමින් දේශනා කළ 11 වෙනි පිරිහීමේ හේතුව. ඉත්ති සොණ්ඩින් විකිරණිය. සොණ්ඩින් කියන්නේ මස් මාංශ වලට හා සුරාවට ගිජු වූ ස්ත්‍රියක්. එහෙම නැත්නම් එවැනි පුරුෂයෙක්. ඉස්සරියස්මින් තාපේති. උසස් තැනක තියෙනවා. යම්කිසි පාලකයෙක් හැටියට, භාරකාරයෙක් හැටියට, භාණ්ඩාගාරිකයෙක් හැටියට වගේ කිව්වොත් ඨානාන්තරයකට තිව්වොත් එහෙම ඒක පිළිහිමේ දොරටුවක් වෙනවා. ඒ කියන්නේ මාංශ ගිජු, මාංශ රස කෙරීම ලොල්ලු, එවැගේම සුරාවට ගිජු පුජ්‍යලයා නිතරම දලිහිරුවන් වාගේ තමන්ගේ ධනය විසුරුවා හරිනවා. නැත්නම් පිළිහෙලා ගන්නවා. අපතේ හරිනවා. අර පරිස්සමෙන් තොර වෙනවා. එනිසා එවැනි පුජ්‍යලයෙකු යම්කිසි වගකීතු තනතුරකට පත් කරනවා නම් ඒක ඒ පත් කරන තැනත්තාගේ විනාශයට පිළිහිමට හේතු වෙනවා. නිසා පුද්ගලයන්ගේ தත්යේ තෙරුම්ගෙන ඒ පුද්ගලයන් ඒ ඒ සුදුසු තනතුරටපත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිසිරිතක් තියෙනවා පුද්ගලයන් පිළිබඳව සියල්ල සොයලා බලනවා. සොයන බාලා මේ පුද්ගලයා මේට සුදුසුයි මේ පුද්ගලයා මේට සුදුසුයි කියලා සුදුසු පුද්ගලයන්ම ඒ ඒ කටයුතු යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කරපු ඉතා වැදගත් චාරිත්‍රයක්. ඉතින් එහෙම නැතුව අර වාගේ සුරාවට සූදුවට මාංශ රසයට ගිජුණු පුද්ගලයන් යම් යම් උසස් තනතුරට පත් කළා නම් Tamandat anundat හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ 11 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි 11 වෙනි පිරිහීමේ දොරටුව අපට පැහැදිලි. නිසා අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටුවක් අවශ්‍ය ලැබේවා. ඒකට මෙහෙම දේශනා කළා. අප්ප භෝගෝ මහා තන්හෝ කත්තියේ ජායතේ කුලේ සෝධ ප්‍රඥම් පත්ථයේති සම්පරා භවතු මුකම් භෝග සම්පත් අඩු ඒ වගේම මහා තණ්හාව ඇති පුජ්‍යලේ කුසක් තැනක උපදිනවා කොට භෝග සම්පත් නැහැ නමුත් මහා තණ්හාවෙන් බරිතයි එවැනි පුජ්‍යලීකු රාජ්‍ය පතනවා නම් නායකත්වයේ පතනවා නම් අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් යම් නායකත්වයේනේ එවැනි තත්ත්වයක් පතනවා නම් ඒක මුළු රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ දොළොස් නිගාතාවෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් ඕට රටක් කරන්න ජනපදයක් පාලනය කරන්න නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. හෝ අසරණියෙක් හෝ ඉංගන්නේ ඔහු මහා තණ්හා බරිත කෙනෙක් නිසා අනුන් සතු දේ පැහැරගන්නෙක් බාටපත් වෙනවා. අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දේ Taman සතු කර ගැනීමට බලන පුජ්‍යලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයේම විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දොරටුවක් කියන එක පහදා දුන්නා. දැන් දී පුත්‍රයන් නිශ්ශබ්ද වුණා. මොකද දැන් අහලා අහලා එපා වෙන තරමට පිරිහීමේ දොරටු මේ තරම් තියෙනවානි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න ඇහුවා නම් දහසක් වුණත් පිළිහිමි දොරු දේශනා කරයි. එසේ දේන දේශනා කරන්න සරුවක් යනවද පුළුවනි. නමුත් දී පුත්‍රයා එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාණන් වහන්සේ මෙහෙම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒතේ පරාභවයේ ලෝකේ ඉති විඤ්ඤාය පඬිතෝ අරියෝ දර්ශන සම්පන්නෝ සලෝකං භජතේ සිවං ඥානවන්ත පුද්ගලයා ආර්ය කියන්නේ මෙතන සීලාදි ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න වූ කියන්නේ උසම් උසස් ප්‍රඥාගති පුද්ගලයා ඒතේ පරාභවයේ ඉති විඤ්ඤාය මේ පිළිහිමේ දරුට මෙසේම තේරුම් කර ගන්නවා අවබෝධ කර ගන්නවා ආબોධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිත පුද්ගලයා සලෝකම් භජතේ සිවම් ඒ පිළිහිමේ දරුට සියල්ලම වහලා දානවා පිරිහීමේ දොඩු සියල්ලම අතර දාලා ඒතනත් අභිවෘද්ධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමින් දෙව්ලොව මනුලොව බඹලොව වැනි සැපදායක භූමීන්හි සම්පත් විඳිනවා පමණක් නෙමෙයි ඒ දෙව්ලොව බඹලොව මනුලොව පවා ඉක්මවා යන ලෝකෝත්තර සිව පුරයටද නිවන් පුරයටද පත් වෙන සමර්ථ වෙනවා කියන කවසාන ගාථාවෙන් දේශනා කළා. මේ දේශනාව අහනකොට තමයි මේ රස සිටියා වූ දෙවිඹුන් අතරත කෝටි ලක්ෂයක් දෙනා කෝටි ලක්ෂයක් දෙනා අරිහත්ත්වයටපත් වුණා. අසංකේයයක් පිළිස යත මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ. අපි පංචශීල සමාදන් වෙනවා වගේ මේ පිරිහීමේ දොරටු වලින් අත මිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් යම් ඒ පිරිහීමේ දොරටුවට සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කරුණ අදිෂ්ඨාන කරන්න වගේ මේ කරුණොත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්න ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කෙටියෙන් සලකා බලමු. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම ධර්මකාමී වන්නෙමි ධර්මදෙස්සී නොවන්නෙමි ධර්ම ශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති පිරීමෙහිද රුචි කරන්නෙමි අධර්මයෙහි හැසිරීමෙන් සදාට වැළකී නිවන් මඟ ගමන් කරන්නෙමි අසත්පුරුෂයන් ආශ්‍රයෙන් වළකින්නෙමි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි අසත් ධර්මයන් රුචි නොකරන්නෙමි සද්ධර්මයම ප්‍රිය කරන්නෙමි නිද්දා සීලී නොවන්නෙමි පිරිසමැද නිකරුණේ හැසිරීම නම් වූ සභා සීලී නොවන්නෙමි වීර්ය තේජස ඇතුව ජීවත් නොවන්නෙමි කිසි කලෙක අලස නොවන්නෙමි කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි හදා වඩාගත් දෙමව්පියන් වෙත කළ ගුණ සැලකෙමින් සියලු උවටන් සලසන්නෙමි සිල්වත් ගුණවත් උතුමනටද බුදු පසේ බුදුමහරහත් උතුමනටද දුගී මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි සත්‍යයෙහි සමකල්හි පිහිටන්නෙමි බොහෝ වස්තු සම්පත් නැතිව බොහෝ රසමියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි. ජාතිය නිසාවත් ධනය නිසාවත් ගෝත්‍රය නිසාවත් මානයෙන් මත් නොවන්නෙමි. තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි. ස්ත්‍රී ධූත සුරා ධූත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදා පිස වසා දමන්නෙමි එසේම ස්වකීය භාර්යාවන් හැර පරදාර සේවනයකට හෝ වෛශ්‍යා සේවනයකට කිසි කලෙකපත් නොවි සීලාචාර වන්නේමි වයෝ වෘද්ධව තමහට නොගැලපෙන තරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකී සීලාචාර වන්නේමි නානාවිද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරාවෙහිද ලොල්ලු පුද්ගලයන් උසත් තැනක තැබීමින් වැළකී සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු තන්හිපත් කිරීමෙහි නැනවත් වන්නේමි භෝග සම්පත්තියෙන් තොර වූ ත්‍රස්න් තෘෂ්ණාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තනෙහි නොතබන්නේමි සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති තෘෂ්ණාවෙන් තොර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පත්වනුපනිස ආරාධනා කරන්නෙමි මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අත මිදී මහා මංගල ධර්මයට අනුව උසස් පිළිවෙත් පුරා මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සසල ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගති ගාමීව කෙලවර සදාකාලික අමා මහ නිවන් සුවයෙන් සැනසීමේ ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නේමි මේ විදිහට සමාගේ කැමැති කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා භාවනා කියන්නේ නිතර ආවර්ජනා කරමින් පුරුදු කිරීම. එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණු රාශියක් ඔතන තියෙනවා. එක තැනක තියෙනවා 23ක් කියලා, තව තැනක තියෙනවා 27ක් කියලා. නමුත් අහලා බලනකොට තවත් රාශියක් මෙහි තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අතමිදිනු පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය. ධම්මකාමී වීම. සමකල්ලින්ම දස කුසල ධර්මයෙන් යෙදීමට සමාගේ අදිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දස කුසල ධර්මයට අනුව පවතිනවා නම් මේ කෙන පිරිහීමේ දොරටු සියල්ලෙම අතමිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අතමිදුනා නම් එතනත්තා දස කුසල ධර්මයට අනුව පැවතුනා නම් මෙලවත් ජයග්‍රහණයටපත් වෙනවා දිනනවා ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනනවා එසේම ගුණ නුවණෙන් ධන ධාන්‍ය යසීසුරෙන් අභිවෘද්ධියටපත් වෙනවා සත්පුරුෂාශ්‍රය වැඩි වෙනවා සද්ධර්ම ශ්‍රවණේ තව තවත් දියුණු වෙනවා යෝනිසෝ මනසිකාරය ඇතුව ධර්මාධර්ම ප්‍රතිපදාවේදී මේ භාග්‍යවන්තයෙක් වෙනවා ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝ සුගතිගාමී වෙනවා නැවත නැතර අතීතයේ මගමානෝගතුමා මේ උසස්ම තැනකටපත් වෙලා තමා පතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා එදා ඒ කෝටි ලක්ෂයක් බ්‍රහ්මයන් දෙවියන් බ්‍රහ්මයන් රහත්තුනේ අසංකේයයක් පරිසපේ මඟඵල නිවන් සෝ ලැබුවේ පෙර බුදු සසුන්හිදී මේ පරාභව දේශනාවන් අහලා ඒවා පිටු දකිමින් උසස් ගුණ ධර්මයන් කුරමින් භාවනා වශයෙන් සිත දියුණු කරගෙන සිටි නිසායි අද කාලේ බොහෝ දෙනෙක් කියනවා මේ බණ පදයක් ඇසූ පමණින් කොහොමද මඟඵල නිවන් සෝ ලැබුණේ කියලා ඒ කමනින් ඊයත්යන් කොහොමද ආબોධ වුනේ කියලා. සැබවින්ම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුදු ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී ඒ අය තමාගේ సంతානේ අර දසපාරමිතා බෝධිපාක්ෂ ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී පුරාගෙන තිබුණු නිසායි බණපදයක් ඇසූ පමණින් අධිගමලාභී ගන්නෙ. දැන් අපේ අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් පමණ ධර්මයේ හැසිරෙනවා නම් යම් පමණ සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම් එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම් භවයෙන් භවයට අපි සුදුසුසම් වෙන ආදිගම ලබන්නට තමාට කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතු බෝධියකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා පාරමී 10න් එකක් හරි අඩුපාඩු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රාම්‍ය, ප්‍රඥාව, වීරිය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10න් සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුද්ගලයෙකු විසින්ම පිරිය යුතු වෙනවා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. නිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරන ලබන මේ සෑම කුසලයකින්ම අපට දසපාරමී පිරේවා, සත්‍යස් බෝධිපාක් ධර්ම පිරේවා, ආර්ය ශ්‍රේක මාර්ගයේ පිරේවා ආදී වශයෙන් අදිෂ්ඨාන කරගෙන අර විශාල ගොවිපලක් කරන තැනැත්තා ගොවිපල ආරක්ෂා කරමින් වර්ධය කරන්නා වගේ දරුවන් අදන දෙමෝපියන් දෙන්න දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දලෝ යහග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සෙවං කියන උපදේශයක්. මේ ගුණ ධර්මයන් අනුගමනය කරන පුජ්‍යලයා ආර්ය වෙනවා. ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් වෙනවා. නිර්දෝෂී පුජ්‍යලෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. එවාගේම ධ්‍යාන සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ කරන කුසල් ලකුසල් වල විපාක තේරුම් ගන්නවා, බෝධ කර ගන්නවා. නිසා සමකල්ලිම තමා කර්මයේ සුවකයේ කොට සලකා අකුසලයෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නටම නිතර අදිෂ්ඨාන කරගන්නවා. අර සල්ගලාඩන්න වැඩි හිටියේ බෝවත්ති හේමාලෝක ස්වාමීන් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම තියෙනවා. සැප දුක් වේදනා විඳුවමින් සෙවණල් ලක්ෂේ තමා සමඟ පසුපස ගමන් කරන එකම දේ නම් කුසල කුසල කර්මයයි එබැවින් මාසිට්වල හටගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ම උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගියෙක් වෙමි ලක්ෂණ පද බැඳුමක්. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තස් යනමේ සූත්‍ර දේශනයේට අදාළ පාඨයක් කරකී උනේ මම කර්මයේ සොකීය කොට ඇත්තෙමි කර්මයේ දායාද කොට ඇත්තෙමි කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තෙමි කර්මයේ බන්දු කොට ඥාත කොට ඇත්තෙමි කර්මයේ පිළිසරණ කොට ඇත්තේනි. කුසල් ලකුසල යම් කර්මයක් කරන්නේ මෙනම් එයට හිමිකරුව වන්නේ කියලා නුවණින් සලකනකොට එමන්ගෙන් සමාගේ సంతානෙහි අර බෝධිපාක් ධර්මයන් දිනුවට බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී ඒකට කියනවා කම්මසකතා සම්මාදිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. ඒ වගේම සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය උපචාර සමාධි අර්පණා සමාධි උපදවා ගැනීම අවබෝධය ධ්‍යාන සම්මාදිට්ඨි. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන විපස්සනා සම්මාදිට්ඨි. අනිත් සම්මාදිට්ඨි දෙක ලෝකෝත්තරයි. මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කියේ මෙන්න මේ කම්මසකත සම්මාදිට්ඨියෙන් යුක්තයි ධ්‍යාන විපස්සනා සම්මාදිට්ඨි වලින්ද යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ සලෝකම් භජතේ සිවං ලොවේ ජීවත් වෙනවා නම් ඔහු සිව ලෝකයක ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා මනුලෝව දිව්‍ය ලෝකය රූපාශ්‍ර බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා එපමණක් නෙමෙයි එතන භජතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන්නේ නිවනට නමක් නිවනට නමක් එනිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණේ කිරීමෙන් තමා යම් දාසක නිවනටපත් වෙනා ඒකාන්තයි. එමක් නිසාද මේ ගුණ ධර්ම පූර්ණේ කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝධිපාක් ධර්ම සම්භාරයේ මේවා සිතේ දියුණු තුණු වීමෙන් යම් දවසකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමට සුදුසුක් වෙනවා. රහත් බෝධියේ පතාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණ අනුව පිළිපැදලා මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. සමහරට තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගින් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින්ම මගඵල නිවන් සුව ලබනවා. තවත් සමහරෙට මාතෘකා විස්තර කරනකොට මගඵල නිවන් සුව ලබනවා. ඒ අත්දැකීම කියන උද්ගතිතඥ විපංචිතඥ. සමාසම් බණ අහලා සීල අදුගුණ පූර්ණේ කරමින් ඒ ජීවිතයේ මඟඵල නිවන් සුව ලබනවා. ඒ අත්හන කියලා නෙය්‍ය කුජ්ජලෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ සසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිපාක් ධර්ම මණ්ඩලයේ හිතේ දියුණුව තිබුණු නිසායි. පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි. නිසා අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සසර කතරෙන් එතර වනු පිණිස අපර සෑම අවස්ථාවකම සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගන්න ශක්තිය ලැබේවා දසපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා ආර්ය ශ්‍රේක මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ලෝක කුඩා සෑම කුසලයක්ම සිදු කර යුතු වෙනවා අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. මේ පරාභව ධර්මයන්ට මුහුණ පා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවක්ඥන් වහන්සේ බෝධිසම්භාවය පිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512000ක් පහළ වුණා. අපි සංසාරයේ හිටිය. ඒ කාලවල අපි මේ පරාභව මුහුණ පරාභව ධර්මයන්ගෙන් පෙළලා යට වෙලා පිරිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදුසසුන්ෙහිදී මඟඵල නිවන් සුව ලබන්න නොහැටි උනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදු සසුනේදී අදිෂ්ඨාන කරනවා නිවන් දකිනතුරු මේ පරාභව හේතුවකටපත් නොවෙම්වා මේ පරාභව හේතුන්ගෙන් තොර වෙලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන් මහා මංගල ධර්මයන් කරණීය ධර්මයන් බෝධිපාක ධර්මයන් දසකුසල ධර්මයන් දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිෂ්ඨාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඊටාම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා එවාගෙම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අද අපි මේ ගත කරන ඊටාම කෙටි කාලයේ කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප විඳට වඩා වාසනාවන්තයි අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් විඳින්මින් අවුරුදු කෝටි ගණන් අසංගණන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් මේ කෙටිකාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක් නිසාද අපේ ගත වෙන චිත්තක්ෂණයක් පාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභයේ සාක්ෂාත් කරගනු පිණිස අද මේ පින්වත් සෑම දෙනාම වේලාසනින් පැමිණ පළමුවෙන්ම ශීලයක පිහිටා බුද්ධ පූජා පැවැත්තුවා. ඊට ප්‍රථමයෙන් සෙත් පිළිදේශනයකටද සමන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය ඊට අදාළ කෙටි දේශනාවක් මේ සමන් දුන්නා. ඒ වගේම මෙතකින් අපි මේ රැස්පත් කරගත්ත නිර්වාණ ගාමිනී කුසලයේ අපට ලොවේ ලෝතුරා සම්පත් නෙලා ගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොපෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලය ආශිර්වාද පූජාවක් වේවා. එවාගේම මේ කුසල සම්භාරය මිය පරලෝකයේ සියලුම ඥාතීන්ටද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටද හිත අහිත මදහස් සෑම සත්නටද ලොවේ ලෝතුරා සූපිනිස පවතිවා මේ කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව මණ්ඩලයේ රැකවරමින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් මෙම ධම්ම සරණ විහාරස්ථානයේහි සියලු කටයුතු සංවිධානය කරමින් හැමදෙනාට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටවන පූජ්‍ය නාවුතුන්නේ විජිත ස්වාමින් වහන්සේට එවාගේම සසුමේ සහභාගී වෙන පූජනීය ස්වාමින් වහන්සේලාට ඉදිරි කාලයේ මෙතෙන්ද එන යන සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මෙතන භාරකාර මණ්ඩලයේ සැමටත් මෙතන මේ පිළිවෙලින් සීලාදි ගුණ පුරණ සිල්වත් පිළිසේ සැමටත් මේ ස්ථානයේ සූදිකින් යමින් යමින් සූපසෙන් සංග්‍රහ කරන සැමටත් අද මේ අවස්ථාවට සහභාගී වෙසින් ශිළුම අතුරු මවුරු දූදරු ඥාති මිත්‍ර හැම දෙනාටම මෙලොව වශයෙන් සකලාන්තරායේ සරුවපද්දරයන් දුරු වේවා තබන පිවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිරිජල වසරේ ශවියාවෝදා දීපත්ති වලකේවා කායික පීඩාදියක් නොවේ කායික මානසික සනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේ සුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් ධර්මඥානෙන් භාවනා ඥානෙන් පෙරපස මොරණ පෝරණ සදාක්මෙන් දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා විංසත් සත්වර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටින් ආරක්ෂාව ලැබේවා. සසර ගමනේදීද භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතු නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් රැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාම නිවන් සෝ පිණිසම මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා චෙබුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා අස්මින් යාලේ චාරාමි අධිවත්තා ච දේවතානුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජන ශාසනං එක්කාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්මදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සම්මේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං කුඤ්ඤං බුද්ධං තු අමතං පදං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 ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සීලේක පීත ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් වලින් සමට ආයුර ආරෝග්‍ය සම්පත් මුදුන්පත් වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධිමත්යේ දෙලෝ සුභසත සැලසේ පැතුව බෝධියෙන් අග්‍ර අමාම නිවන් සුව අත් වේවා කියන මෛත්‍රියෙන් සංඝ රත්නය ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සාදු සාදු අනුමෝදන් සාදු අනුමෝදිත කමාමි කමිතම් සුත්තේ දිව්‍ය ශරීරෝ වාසෝ අද ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ